රූපය කියන එක අපි නිකන් රූපය කියන එකමද රූපය කියන තැනමද රූප උපාදානස්කන්ධය කියන එක ඒ දෙක දෙකක්ද කියන ඒ වගේ. දැන් රූපේ රූපේ රූපේ කියලා කියනවා රූප උපාදානස්කන්ධය කියන්නේ ඒකමද ඒක එකම ඒ රූපයේ තුලම පවතිනා වූ වෙනත් ධර්මතාවයක්. දැන් කාන්තාව කියන එක රූපයක්. ලස්සන කාන්තාව කියන එකත් රූපයක් තමයි. හැබැයි ඒක තුල තියෙන ක්ලේශය වෙනස්. වයසක කාන්තාවක් කියන එකත් රූපයක් තමයි. නමුත් ඒක තුල තියෙන විශේෂ වෙනත් එකක්. අලුත් කෝපය, පරණ කෝපය. රූප දෙකක්. නමුත් ඒක තුලින් ඇති වෙන ක්ලේශ උපාදාන ස්කන්ධය වෙනස්. ඒ ධර්මතාවය වෙනස්. ඒ වගේ මේ රූප ගත්තාම මේ රූපවල තියෙන ධර්මතාවය ගොඩාක් ගැඹුරු ධර්මතාවයක්. මොකද්ද මේ රූපය මෙච්චර ගැඹුරුයි කියලා බලනකොට මේ අරූපාවචර බ්‍රහ්මලෝක රූපාවචර බ්‍රහ්මලෝක හැම දෙයක්ම මේ රූප වලින් තමයි හැදිලා තියෙන්නේ. වෙන මොකවත් නැහැ. එහෙනම් ඒ දෙතිස්මා තලයේම මේ නාමයෙන් රූපයෙන් වටා ගන්න පුළුවන්කම තියෙනවනම් මේ වැලිකටය ගත්තාම මේ වැලිකටිය තුල මේ දෙතිස්මා තලයේම විස්තර අන්තර්ගත වෙලා තියෙනවනම් එහෙනම් රූපාවචරයේ පිළිබඳ විස්තරයක් අරූපාවචරයේ පිළිබඳ විස්තරයක් ඒ වැලිකටේ තියෙනවා. එහෙනම් මොකද්ද මේ රූපාවචරය කියලා කියන්නේ? මේ දකින්නකොට මේ සතරමා භූතයාගේ ඒකරාශී වීම නිසා යම්කිසි නිර්මාණයක් වෙනවා නම් ඒ හැම එකක්ම රූප. ඒ රූපවල යම්කිසි දෙයක් අවබෝධ කරගන්න නැත්නම් ඒක තේරුම් ගන්න නැත්නම් ඒවා දැක්කා පමණයි කියලා අත්හරිනවා නම් එයා අරූපාවචරය තමයි වඩන්නේ. ගොඩාක් තපස්වරු අරූපය වඩනවා. කොහොමද වඩන්නේ? මේ දකින්න රූප වලින් ලෝභ දේශ මොහ රාග මොකවත් ගන්න නැතුව ඒක රූපයක් නැති ස්වභාවයෙන් දකිනවා. දැක්කා පමණයි කියලා හිතනවා. ඒක තුලින් මොකවත් අටගන්නේ නැහැ. ඒ නිසා ඒ රූපේ තිබුණාට ඒක අරූපයක් වශයෙන් තමයි අරන් එතකොට දැන් රූපය උපාදානය කරගෙන ඒක මුල් කරගෙන හේතු කරගෙන යම්කිසි රාගයක්, ద్వේෂයක්, මෝහයක්, වෛරයක් අට ගන්නවා නම් ඒකට උපාදානස්කන්ධ කියලා කියනයි. ඒ ස්කන්ධය තුලින් යම්කිසි සංස්කාර ධර්මයක් අටගත්තා. ඒක නිසා යම්කිසි කෙලෙසයක් ඇති වුණා. ඒ හේතුව නිසා ජාති ජරා භව ඇති වුණා. එහෙනම් මේ ලෝකයේ සතරමා භූතයාගෙන් නිර්මාණය වෙච්ච සෑම නාමයක් රූපයක් ගත්තාම මේ හැම දෙය තුළම ඒ කෙලෙස් නිස්පාදනය කිරීම හැකියාව තියෙනවා. නමුත් අපි ඒක රූපයක් වශයෙන් ගන්නවද අරූප අරූපයක් වශයෙන් ගන්නවද එහෙම නැත්නම් ඒක ක්ලේශයක් නිස්පාදනය කරගන්න හේතුවක් කරගන්නවද කියන එක ඒ දකින්න කෙනාගේ චක්ක ප්‍රසාදය තුළ එයා කලින් මේ රූප දැකලා තින්නේ කොයි විදියටද දකින්න මේ ඇසට පුරුදු කරලා තින්නේ කොයි විදියටද ඒ පේන රූප ඉතන්න පුරුදු කරලා තින්නේ කොයි විදියටද මොන විදියටද මේ රූප පිළිබඳ එයා තේරුම් අරගෙන තින්නේ පෙර භවයේ ඒ කර්මානුරූපිය තමයි ඒක නිර්මාණය රූප හැම දෙයක්ම දුකයි දුකයි දුකයි කියලා කියලා වඩන තපස්වර ඉන්නවා ගස නම් රූපේ දුකයි. ගල නම් රූපේ දුකයි. වතුර නම් රූපේ දුකයි. මා යන රූපේ දුකයි කියලා මේව වඩනවා. මොකද්ද ඒගොල්ලෝ වඩන්නේ කියලා බැලුවම මේ ලෝකේ කිසිම තැනක ඒගොල්ලන්ට ඉන්න බැරි මානසිකත්වයක් අදනවා. ඇයි? හැමතැනම දුකයි දුකයි කියලා වඩනකොට ඉන්න තැනක් නැහැ. එතකොට එයා මොනවද කරන්නේ? ඉන්නතෝ යනවා. ඒ කියන්නේ එයා පිරිනිවන් පාන්න රාත්බෝධියට යනවා. එහෙනම් මේ ලෝකයේ මිනිස්සු ඇයි රැඳිලා ඉන්නේ කියලා බැලුවාම අනේ ලස්සන වනාන්තරෙ පුදුමාකාර ලස්සන ගස් ටිකක් තියෙනවා. ඒක ගස් දෙකක් තියෙනවා කියලා ඒක අල්ලාගෙන ඉන්නවා යන්නේ නැහැ. සමහර කට්ටිය කියනවා මේ උන්ටට මැදිච්ච ආරණ්‍ය සේනාසන ටයිල් අදලා නියමෙට තියෙන උණු වතුර ටැප් පිටන් අයි කරලා එනම් මේකෙන් ගිහිල්ලා බෑ කියනවා. එහෙනම් මේ රූපවල එයා සැප දකින්න නිසා දුක තේරෙන්නේ නැහැ. දුක තේරෙන්නේ නැති නිසා එයාට විමුක්තිය අවශ්‍යතාවය නැති වෙනවා. ඒ නිසා ඒ තපස්වරු මේ හැම රූපයක්ම දුකයි දුකයි දුකයි කියලා දකිනවා. ඒ දුකයි කියලා දකින්න නිසා ඒ දුක්ඛ සත්‍ය ඒ රූප වලින් දකින්න නිසා හැම දෙයක්ම ඒගොල්ලන්ට දුක වාගේ පේන. ඒ නිසා කිසිම දෙයකට ඇලෙන්නෙත් නැහැ, ගැටෙන්නෙත් නැහැ. ක්ලෙස් ඒක තුලින් නිස්පාදනය වෙන්නෙත් නැහැ. ඒකෙන් නිරෝධ වෙලා ඒගොල්ලෝ නිවන් දකින්නවා. තවත් තාපසවරු ඉන්නවා මේ සෑම නාමයක් රූපයක්ම ಗುಣ වඩනවා. කොහොමද වඩන්නේ මේ ගස මට අයිති මේ ගස මගේ කියලා හිතුවාම ඒක මට ඕන විදිහට කපන්න හිතෙනවා දොර ජනෙල් හදන්න හිතෙනවා විකුණන්න හිතෙනවා මට ඕන විදිහට හතුරායින්න හිතෙනවා අනුන්ගේ වත්තක ගාක අපි කපන්නේ නැහනේ එහෙනම් මගේ කියලා මම මේ රූප ගන්නකොට මට ඕන විදිහට පරිහරණය කරන්න හිතෙනවා අනුන්ගේ ගෙවල් වල ඉන්න මිනිසුන්ට කියලා තේ හදලා දෙන්න කියන්නේ නැහැ නමුත් අපේ ගෙදර මිනිස්සු කියන කියන තේ ටිකක් හදන්න කියලා කියනවා බෑ මාන්සියෙන් එහෙම කියන්න එපා කියන හදනවා මිනිස්සු කියලා බනිනවත් එකයි අපේ කියන ඇඟීම නිසා අපට එයා කරේ යම්කිසි බලයක් ඇති වෙලා තියෙනවා. අපේ අම්මා තාත්තගෙන් බය නැතුවකින් ඉල්ලනවා අම්මේ මේක දෙන්න මට මට රුපියල් 50ක් දෙන්න කියලා ඉල්ලනවා. අය පාර යන කෙනාගෙන් ඉල්ලන්නේ නැහැ. ඇයි මේ නාම රූප දිහා බලනකොට මේ නාම රූප ගනුදෙනු කරන ක්‍රමවේදයට අනුව එයාගේ කය තුල ඒ සලායතන තුල තියෙන විශාල ಗುಣධර්ම පිරියනවා කියන එක වටා ගත්තාම මුනිවරු ධානයක් තියෙන ඒ ධානයට යන්න නම් මේක වඩන්න ඕනේ. එහෙනම් ඒගොල්ල වඩන ධානය මොකද්ද? මේ දේ හැම දෙයක් තුළම ඇති වෙන ස්වභාවයයි නැති වෙන ස්වභාවයයි ඇතිවීමට හේතුවයි ප්‍රත්‍යක්ෂ කරන ධානා ඥානයක් තියෙනවා. ඒ ඥාණයට යන්න නම් මේ හැම දෙය තුළම මේකට ಗುಣ දකින්න ඕනේ. හැම දෙය තුළම වේචනාත්මක භාවයේ නැතුව හැම දෙයක්ම යහපත් ලෙස දකින්න ඕනේ. එහෙම දැක්කොත් තමයි මේ ධානය වැඩෙන්නේ. වැඩුණා තමයි අර අවබෝධෙන්නේ. එහෙනම් ඒගොල්ලෝ කොහොමද දකින්නේ? මේ ගස්කොලන් ටික දකින්නකොට මගේ කියලා මට අයිතියක් ඇති වෙනවා. ඒ නිසා ලෝභය ඇති වෙනවා. මේ ස්වභාව ධර්මයක් කාටවත් අයිති නැහැ මේක පොදු දේපල. එහෙනම් මටයි අයිති මම මෙතන ඉන්න නිසා මේ දේපල මගේ මේ පරිසරය මගේ මගේ දේවල් කියලා පොළ කැල්ලක් ලියලා තියාගෙන හැමෝටම අයිති පොදු භූමියක් කරන මාපොළවට කණු හතරක් ගාගෙන මේක මගේ මගේ කියාගෙන ඉන්නවා. අදින්නාදාන වේරමණී සික්ඛාපදේ කරුණා. ඇයි මේ මාපොළොව කිසිම කෙනෙකුට අයිති නැහැ මේක පොදු භූමියක්. ලෝක සත්‍යය මේ ලෝකේ ඉපදුනා නම් ඉපදිච්ච හැමෝටම ජීවත් වීමේ අයිතිය තියෙනවා. මිනිසත් බව ලැබපු හැමෝටම රාත්‍රියේ අවසරය තියෙනවා. එහෙනම් රාත්‍රියෙන් ඉපදිච්ච කට්ටියට ඉන්න තැන් දෙන්නේ නැතුව මම මායින් ගාගෙන මේක මගේ මේක ඔයාලි කියලා වැටගාගෙන ඉන්නවනම් එයා අදින්නාදානය කැඩෙනවා. ඒතු එයාට ඕනේ අඩි 2.2 ප්‍රමාණය කැල්ලම්. එයා අක්කර ගානක් යටපත් කරගෙන ඉන්නවා කියලා කියන්නේ ලෝක සත්‍යයට ඉන්න ඉඩමදි වෙනවා. එතකොට ඊළඟ සීලය මොකද්ද කැඩෙන්නේ කියලා බලනකොට එයා මේ ගස් කොළන් කපනවා, ගස් කොළන් කඩනවා. එතකොට මේ දේ නිසා වර්ෂාව අඩු වෙනවා, වියලි ඇති වෙනවා, වතුර අඩු වෙනවා, සුන්දරභාවය නැති වෙනවා. එයා මිනිස්සු දකිනකොට කාන්තාර වගේම ඔක්කොම ඩෝසර් කළයි. එයාගේ ඉඩම කියන අයිතිය නිසා එයාට ඕන එකක් කරන්න පුළුවන්. ඩෝසර් කරනවා, කපලා විනාශ කරනවා. ඒ නිසා ලෝක සත්‍යයට ලැබෙන්න ඕන වර්ෂාව අඩු වෙලා, ගසකින් දවසකට නිෂ්පාදනය වන ප්‍රාණවායු ධාරිතාව අඩු වෙලා, ඒතර ඔක්සිජන් මිනිසුන්ට අඩු වෙලා තියෙනවා. ලෝකෙට ලැබෙන්න තියෙන වර්ෂාව අඩු වෙලා තියෙනවා. මිනිස්සු ලස්සනට දැක්කාම සිත සන්තෝෂ වෙනවා. දැන් මිනිසුන්ගේ සිත් කැළඹෙනවා මේක කාන්තාර වගේ. එහෙනම් ද්වේෂය අතගන්න හේතුවක් වුණා මේකෙන් ප්‍රාණාතිපාතා කරනවා. තමයි ප්‍රාණවායුව මම අඩු කරනවායි කියලා කියන්නේ මිනිසුන්ගේ ප්‍රාණයට වක්‍රව මම අභියෝගයක් කරනවා ජීවත් වීමේ අයිතිය අයිමි කරලා ජීවත් වෙන ආයුෂ ප්‍රමාණය අයිමි කරලා ඒ විදිහට ඒක කැඩෙනවා ඊළඟ එක තමයි මගේ ඇස පිනව ගන්න, මගේ සිත පිනව ගන්න, මගේ කය පිනව ගන්න. මම මේකේ තියෙන ඔක්කොම ටික පරිහරණය කරලා විනාශ කරලා මට ඕන විදිහට කෙරුවාම ඇස සම්බන්ධයෙන් දික්ටිකාමය, සෝතකාමය, චක්කුකාමය මේ විදිහට මේ කාම වල්පා පිනවන නිසා කාමයේ සුමිච්ඡාචාරය කියන ශික්ෂාපදයක් කැඩෙනවා. ඒ විතරක් නෙමෙයි මට මේ හැම දෙයක්ම කමඨාන් වශයෙන් ගන්න පරිහරණය කරන්න විතරයි මට අයිතිය තියෙන්නේ විනාශ කිරීමේ අයිතිය මට නැහැ. එහෙනම් මේ ලෝකයේ තියෙන පරම සත්‍ය මොකද්ද? යම්කිසි කෙනෙක් ලෝකයේ මිනිසත් බව ලබලා ඉපදුනා නම් එයාට අයිතිය තියෙනවා මේ නාම රූප හැම එකක්ම නිවනට කමටාන් කොට හැම දෙයක්ම පරිහරණය කරලා අරියත් බෝධියටපත් වෙලා හැමදේම අත්හැරලා දාන්න. එහෙනම් ඒ පරම සත්‍යයට පිටුපාලා අපි මේ නාම රූප අපට ඕන විදිහට වෙනස් කරන්න ගිහිල්ලා අපට ඕන විදිහට මේක විඳින්න ගිය නිසා මුසාවාදයේ කියන සික්ඛාපදයට අවු වෙනවා. එහෙනම් මේ හැම දෙයක්ම යාපත් ලෙස තිබුණා, යාපත් ලෙස තිබෙනවා, යාපත් ලෙස තිබෙයි. එහෙනම් අතීත වර්තමාන අනාගතය කියන එක තීරණය වෙන්නේ මේ විශ්වයේ භ්‍රමණ වේගයට අනුව ලෝක සත්‍යයෙන් කයෙන් එළියට යන චිත්ත වීති වලට අනුව. එහෙනම් අපි ගොඩාක් මෛත්‍රී සාගත නම් මේ ගස් කොළන් ඔක්කොම කොළ පාට වෙලා හොඳට වෑලා වතුර පිරීලා හැමතැනම ධාන්‍ය භවභෝග සම්පත් ඇති වෙලා මේක සුන්දර පොළොවක් බවට පත් වෙනවා. අපි ද්වේෂසහගත තරංග වැඩිපුර නිස්පාදනය කරනවා නම් වෛරය ක්‍රෝධයෙන් වැඩිපුර කිපෙනවා නම් ඒ තරංග මේ වායුගෝලයට ගින් මිශ්‍ර වුණාම මේ වායුගෝලයේ තියෙන ඉලෙක්ට්‍රෝන ගතිය වැඩි වෙනවා කම්පණය වැඩි වෙනවා වැස්ස හම්බෙන්නේ නැහැ හැමදයක්ම වේරිලා නැති වෙලා යනවා එහෙනම් නිවනට ප්‍රමාද වෙන්න හේතුවක් තමයි අපි මේ ගස්කොළන් විනාශ කරනකොට මේ රූපයන් අපට ඕන විදිහට වෙනස් කරනකොට ඒ සෑම දෙයක් පිළින්ම ලෝක සත්‍යයේ තරහා ඇති වෙන්න, ද්වේෂය ඇති වෙන්න හේතුවක් වෙනවා නම් මජ්ජපමා දට්ටානා නිවනට ප්‍රමාද වෙන්න හේතුවක් අට ගන්නවා. මේ විදිහට මේ නාම රූප දිහා බලලා මේ නාම රූප තුලින් තමන්ගේ සිල් ටික හදනවා. එහෙනම් ගාක් දිහා බලන්නේ හරි ලස්සන ගා කියලා හිතපු ගමන් යාර දන්නවා මේ ගා ලස්සනයි. ඒ ගහේ ලස්සනේ අයිති තියෙන එයාට. ඒක මං කාගෙන් ආලාද ලස්සන බැලුවේ? මං ගහෙන් අවසර ගත්තද? මං අවසරයක් නැතුව බැලුවා. ගා බලපු නිසා කවුරුත් මට දොස් කිව්වේ නැහැ. තවත් කෙනෙකුගේ භාර්යාවක් බලලා නේ හරි ලස්සන කාන්තාව කියලා කිව්වා. ඒ මනුස්සයා මට සමහර ගාන්න පුළුවන්. සමාජය මට දොස් කියන්න පුළුවන්. කෙනෙකුගේ ලස්සන බලන්න අයිතියක් නැහැ. ඒකේ අයිතිය තියෙන්නේ එයාට හේතුව පෙර භවයේ දම්පැන් දීලා කැසිකිලි වැසිකිලි පිරිසිදු කරපු නිසා ඒ ලස්සන කය හම්බුනේ. එහෙනම් එයාගේ පාරමිතාවට හම්බෙච්ච කය භුක්ති විඳීමේ දැකීමේ අයිතිය මට නැහැ. එහෙනම් පින්ඩපාත යන ස්වාමින්වහන්සේ වටපිටා බලන්නේ අඩි 3කට වඩා ඔළුව උස්සන්නේ ඒතුව ඒ ගහේ තියෙන හඹගිනි බලන්න අවසර නැහැ ඒ ගෙදර ඉන්න මිනිස්සු දිහා බලන්න අවසර නැහැ පින්ඩපාතේ දෙන්න එන මිනිසයා ලස්සන කෙනෙක්ද තරුණ කෙනෙක්ද වයස කෙනෙක් බලන්න අවසර ඒක මේ ලෝකයේ යම් කිසි දෙයක් අවසරයක් නැතුව බැලුවොත් අදින්නාදාන වලට අවු වෙනවා. මේ විදිහට ඒගොල්ලෝ මේ නාම රූප වලින් සිල් රකින්නවා. එතකොට මේක තුළ තියෙන රූප දකින්නවා. මේ පටවියාපෝ තේජෝ වායෝ කියන මේ අතරම එකතු වෙලා රූප බවටපත් වෙලා තියෙනවා. මේ හතර තුල තියෙන රූපය ඇත්තටම අණු වලට කඩන් බලනකොට සෛල තියෙනවා සෛල වල තියෙන ක්ලෝරොසෝම් ඒක බැලුවම ඥාන තියෙනවා ඥාන තුල පරමාණු තියෙනවා ඒක කඩුවම මොකවත් නැහැ එහෙනම් මොකවත් නැති ඉස්වභාවයේ කම්පනයේ පීඩනය නිසා හැම දෙයක්ම නිර්මාණය වෙලා තින අන්න ඒක දකිනකොට මේ ලෝකේ තියෙන සෑම නාමයක් රූපයක්ම අරූපාවචරය පසෙන් අරූපය පසෙන් දකිනවා. එතකොට අරූපාවචර බ්‍රහ්ම ලෝකේ ධානය තමයි වඩන්නේ මේ ගස්කොලන් දිහා බලලා. මේ විදිහට රූප අරූප කියන මේ දෙක තුලම අරූපයක් කියලා කියන්නේ රූපයක්. දැන් අපි කියනවා දැන් මේ මේ පෙට්ටිය තුල මොකවත් නැහැ ඉස්සලා තිනවා තුන. ඉස් කියන එක තියෙනවා. ඒ තියෙන නිසා තමයි අපි මොකවත් නැහැ කියලා කියන්නේ. එහෙනම් කිසිම දෙයක් නැති පෙට්ටියක් අපට හොයන්න විදියක් නැහැ. වාදනයක් හොයන්න විදියක් නැහැ. ඉස්සෝ වාදනය, ඉස්කමින් පිරිච්ච වාදනය කියනකොට මේ ඉස්භාවය, ඒ ස්වභාවය අවකාශයක තුල පිරීලා තියෙනවා. එහෙනම් මේ රූපයක් නැහැ කියලා කියනත් රූපයක් ඕනේ. මෙතන මොකවත් පාටක් නැහැ කියලා කියනවා නම් ඒකේ පාටක් නැහැ කියන පාටේ තියෙනවා. ඊයින් බලනකොට කළු පාට තියෙනවා, මඩ වෙලා තියෙනවා. ඒක හරියටම පාටක් කියන්න බෑ. පාටක් තියෙනවා. එහෙනම් මේ ලෝකේ රූපයක් නැහැ කියලා කියනකොට අරූප කියනකොට ඒ අරූපය කියන රූපේ නිසා තමයි රූපේ නැති වෙලා තියෙන්නේ. මේ විදිහට මේ රූපය දෙතිස්මා තලයේ නිර්මාණය වෙච්ච නිසා මේක තුල ධර්මතාවයන් 32ක් පවතිනවා. කැමැති ඕනම රූපයක් අරගෙන ඒක තුළින් පංච උපාදානස්කන්ධ වලින් බේරෙන්න පංචකාමයන් වලින් බේරෙන්න පන්සිල් ටික රැක ගන්න අපට ඕන විදිහට ඒක කමඨාන කරගන්න පුළුවන්. යන් අරූපාවචර රූපාවචර අරූපාවචර කියන අපි එතකොට රූප නැති ලෝකයක් ගැන දැන් අපි කියනවා මේ තනත්තාවෝ තනත්තිය ලස්සන නැහැ කියලා. අපි ප්‍රකාශයක් කරනවා. ලස්සන නැහැ කියන්න ලස්සන නැහැ කියන ලස්සන තිබිලා නේද? ඒක විශේෂ ලක්ෂණක් නේ. ඒ ලස්සන නිසා තමයි ලස්සන නැහැ කියන තීරණයට ආවේ. එහෙනම් ලස්සනයි කියලා කියන ස්වභාවය එක්තරා ස්වභාවයක්. ලස්සන නැහැ කියලා කියන්නත් එක ලස්සනක් තියෙන්න ඕනේ. ඒ ලස්සන දැක්කම දැක්කම තමයි අපි කියන්නේ ලස්සන නැහැ කියලා. එහෙනම් මේ ලෝකේ රූපය කියන ස්වභාවය අයින් කරාම රූපේ නැති වෙනවා. රූපේ නැහැ කියලා කියනකොට එතන රූපයක් ඇති වෙනවා. අරූපාවචරය කියලා කියනවා. රූපේ නාමකයින් දකින්නයි කියන්නේ එතන ඒක නමින් නමකින් ඔව් දැන් ඇතා කියලා කිව්වම නාමයක්. නමුත් ඇතා කියලා කිව්වම ඇතා කලින් දැකලා තිබුණා ප්‍රත්‍යක්ෂ කළා තිබුණා ලොකු සද්දාන්ත කය කකුල් අතර නැට්ට දල දෙක ඒ ඔක්කොම පේනවා. එතකොට දැන් රූපය රූපයේ වශයෙන් දකින ක්‍රමවේදයකුත් නාමය නාමයේ වශයෙන් දකින ක්‍රමවේදයක් තමයි තථාගතයන් වහන්සේ දේශනා කළා තියෙන්නේ. නමුත් මේකේ සාර අසංකය කෝටියක් විතර මේ විඥාණයට හැමදේම පුරෝපු නිසා රූපය කයනකොට නාමකයෙන් දකිනවා. නාමය කයනකොට රූපකයෙන් දකිනවා. එහෙනම් කෝපේ ගන්න කියලා කිව්වම එයා පිඟාන ගේන්නේ කෝපය මොකක්ද කියන එක යාළුව තුලින් ඇදිලා ඉවරයි. එහෙනම් නාමයේ ඇයෙනකොට රූපකයෙන් දකිනවා ඒක. දැකලා ගින් ඒක අරන් යනවා. මං කියවා මේ කෝපෙනේ ගේන්නේ කිය. මේක තමයි කෝපය. එහෙනම් එයා කෝපය මේකයි කියලා ස්ථිර වශයෙන් දැනගෙන තියෙනවා. ඒ තුලින් එයාට පෙර පූර්ව නිගමනයක් තියෙනවා. මේම තමයි කෝපේ තියෙන්න ඕනේ කියන එක. එහෙනම් රූපය ඇයෙනකොට ඒක නාමකයෙන් දකින ක්‍රමවේදයකුත් නාමය ඇයෙනකොට රූපකයෙන් දකින ක්‍රමවේදයකුත් මේ විඥානේ පවතිනවා. අපි තුල tempatuව කලින් තිබුණොත් ඒක කලින් දැකලා ඇහිලා ප්‍රත්‍යක්ෂ ඥානෙ තිබුණොත් අරකට එක සැසඳිලා අරක අනිත් එක හැදෙනවා. නාමය ඇයෙනකොට රූපකය හැදෙනවා. රූපේ පේනකොට නාමකය හැදෙනවා. මේක මොනවද කියලා ආපුවම ටග්ගල ඇතා කියලා කියනවා. ඇතා කියලා කවුරු කිව්වේ නැහැ. හැබැයි විඥානයේ තියෙනවා මේම ඉදිවතකා කියලා. ඒ නිසා රූපේ දැක්ක ගමන් නාමකය නිකම්ම හැදෙනවා. රූප නැති ලෝකයක් ගැන කතා කරන මිසෙන්ද මට තියෙන ප්‍රශ්නයක් අන්න ඕන ඒ රූප නැති රූප නැති රූපයක් නැහැ කියලා කියන එකත් රූපයක් නේ දැන් කැවුම් නැහැ කියලා කියන්න කැවුම් කැවුම් කියන වචනේ කියන්න එපා කැවුම් කියනකොට ඒක රවුම ඇදලා කොණ්ඩේ ඇදලා ඔක්කොම ඇදලා ඉවරයි කැවුම් නැහැ කියලා කියන්න කැවුම් කියලා එකක් කියන්න එපා එතකොට එතන කැවුම් තියෙනවා ඒ කැවුම් වලට කියන්නේ නැති කැවුම් කියලා ඒ වගේ අරූපාවචරය ගැන විස්තර කරනකොට රූපයක් නැහැ කියන්න ඕනේ. එහෙනම් රූපයක් නැහැ කියන රූපයට තමයි මේ රූපයක් නැහැ කියලා කියන්නේ. එතකොට පිළි අරගෙන වල රූපයක් තියෙන බව. දැන් බලන්න රූපයක් ඇත කියලා කට්ටිය කියනවා. ඒ කියන්නේ ඒගොල්ලෝ රූපේ දන්න කට්ටිය. රූපයක් නැත කියලා කියන මේ ලෝකේ. ඒගොල්ලෝ කවුද? ඒගොල්ලොත් රූපේ දන්න කට්ටිය. ඇයි? රූප නැහැ කියලා කියන්නේ ඒගොල්ලෝ රූපේ මොනවද කියන එක අඳුනගන්න එපාය. පාන් මම කන්නේ නැහැ කියලා කියනවා නම් කෙනෙක් ඒ පාන් කන්නේ නැහැ කියන එක නම් පාන් ගෙඩිය හොඳටම අඳුරනවා. පාන් ගන්නවා. ඒ නිසා තමයි පාන් කන්නේ කියන තීරණයට ආවේ. පාන් දැකලත් නැති, කාලත් නැති කෙනෙකුට පාන් කන්නේ කියලා කියන්න බෑ. ඒක දන්නේ නැහැ. එහෙනම් රූපයක් නැති අරූපාවචර බ්‍රහ්ම ලෝකය කියලා කියන්න මේක අරූපාවචරය කියලා කියන්න රූපේ මොකද්ද කියන එක දන්නවා. ඒ රූපේ දන්න නිසා ඒ රූපේ මෙතන නැහැ කියලා කියනවා. එහෙනම් මෙයාට සාපේක්ෂව රූපයක් තියෙනවා. ඒක තමයි රූපයක් නැහැ කියන රූපය. එයාත් රූපයක් තමයි ලෝකෙට අඳුනලා දෙන්නේ. මේ කට්ටිය මේ මේ රූප තියෙනවායි කියලා අඳුනලා දෙනවා. එයා කියනවා ඒ රූප මෙතන නෑ. මෙතන තියෙන වෙන එකක්. රූපයක් නැති ස්වභාවයක. ඒ කියන්නේ මෙයාත් රූපයක් අල්ලාගෙන තමයි ඉන්නේ. ඒ රූපයක් නැහැ කියන රූපය එයා ඔප්පු කරන්න හදනවා. අර රූප වලට සාපේක්ෂව රූපයක් නැති ස්වභාවයක් කියලා. එහෙනම් රූපයක් නැති ස්වභාවය ඔප්පු කරන්න එයා අරූපාවචර ඉදිරිපත් කරනකොට ඒක රූපයක් වෙලා ඉවරයි. එතනත් ඇහැකන් දිවනාසය තියනවන්න පුළුවන්. එතත් ඇහැ කන දිවනාසය කියන එක ගැන කතා කරන්න පුළුවන් පුළුවන් තැන අරුපාවචරය කියලා කියන්න ඒ අරුපාවචරය කියන රූපයක් දැනිලා එහෙනම් ඒ රූපය මම ගොඩාක් තදින් අල්ලාගෙන ඉන්න නිසා තමයි රූපයට ප්‍රතික්ෂේප කරන එක ලෝභය ඇදිලානේ එතකොට ලෝභය ඇදිච්ච නිසා මම මේ අරූපාවචරයට සාපේක්ෂව මොකවත් නැහැ කියලා ඔප්පු කරන්න උත්සාහ කරනවා අරවට විරුද්ධ වෙනවා ඒ කියන්නේ ද්වේෂය ඇදිලා එහෙනම් මේ රූපයක් නැහැ කියන එක මම උප්පු කරන්න දඟලනවායි කියලා කියන්නේම මිනිසුන්ට තේරෙනවා රූපයක් ඇත්තටම තිබිලා. රූපයක් නැත්තම් සද්ද නැතේ කියම රූපයක් නැත්තම් උප්පු කරන්න දෙයක්වත් නැහනේ. මේ මනුස්සයා මෙච්චර වේසෙන්නේ ඇයි රූපයක් නැහැ කියන කොප්පු කරන්න. එහෙනම් එයා වේසෙනකොට මෙලොවට සැකයක් හිතනා රූපයක් නැත්තම් එයා වේසෙන්නේ නැහැ. රූපයක් තියෙන නිසාමයි වේසෙන්නේ. ඒ මානසියටම අර රූපේ තියෙන බවට ඔප්පු වෙනවා. ඒ කියන මුලාවකුත් ඇති වෙනවා. ලෝභ දේශ මොහ තුනම එතනින් අට ගන්නවා. මට තිබ්බ ප්‍රශ්නයක් තමයි මේ අපි අපි සාමාන්‍යයෙන් හිතන්නේ ඒ විදිහටම දැන් රූපත් එක්කනේ ඇහැ කන දිව නාසය මනස පිහිටන්නේ කියලා. එතකොට අපි දැන් අතන ආපෝතේජෝ වායු පඨවි කියන තියෙනවා හැබැයි අපි කියන જાතිය රූප නැති. ඔව් දැන් බලන්න පාස්ක මාත්‍ය ඇස කන දිව නාසය සම. දැන් මේවා රූපනේ. දැන් මේක වඩනවා. ඇස මගේය, කන මගේය, දිව මගේය, නාසය මගේය, කය මගේය. මේක එක ක්‍රමයක්. ඇස මම නොවේය. දිව මම නොවේය. නාසය මම නොවේය. කන මම නොවේය. කය මම නොවේය. දැන් මම නෙමෙයි මම නෙමෙයි කියලා කියන කෙනා කවුද? එයා තමයි මම. එයා පිළිගන්නවා ඇස මම නෙමෙයි කියලා කියනකොටම ඇස මම නෙමෙයි කියලා කියනකොටම ඒ මම නෙමෙයි කියලා කියන්නේ ඇයි? එයා ඉඳන්නේ. එයා එතන නැත්තම් එයා මොකටද ඒක කියන්නේ? ඒ නිසා ඇස මම නෙමෙයි කියනකොටම එයා තමයි කෙනෙක් ඔප්පු වෙලා ඉවරයි. එහෙනම් මේ රූපය රූපයක් වශයෙන් රූපය අරූපයක් වශයෙන් දකිනකොට ඒ දෙක තුලම රූපේ තියෙනවා. ඇස මමයි කියලා කියනකොටත් මම ඉන්නවා. ඇස මම නෙමෙයි කියලා කියන්නේ කවුද? ඒ මමනේ කිව්වේ එහෙනම් එතන එයා ඉන්නවා. ඒ කියන්නේ එතනත් රූපේ තියෙනවා. ඒක තියෙනවා. එතන ආපෝ තේජෝ ආයේ පටිවල වෙනසක් විතරක් ඒතකොට තියෙනවා. ඔව් ඒ දකින කෝණේ වෙනසක් විතරයි තියෙන්නේ. දකින කෝණේ. දැන් බලන්න මෙතන මොනවද තියෙන්නේ කියලා අහුවාම මොකවත් නැහැ කියලා කියනවා. ඒ කියන්නේ එයා දකපු කෝණේ. තවත් කෙනකින් අහුවාම කියනවා මොනවද මෙතන තියෙන්නේ? බලලා කියනවා මෙතන අවකාශය තියෙනවා. එයා ඒක වෙනස් විදිහට දැකලා. තව කෙනකින් අහනවා මෙතන මොනවද තියෙන්නේ? ඔබ වහන්සේ මොනවද තියෙනවද කියලා හිතනවද? ඒක තමයි එතන තියෙන්නේ. ඒ උත්තරය තමයි එයා දෙන්නේ. ඒත් එයා කියනවා මෙතන දුර්විල්ලක් තියෙනවා. ආ එන ඒක තමයි කියන්නේ. දුර්විලි නෑ. ආ එහෙනම් ඒක තමයි තියෙන්නේ. තවත් කෙනකින් අහනවා මෙතන මොනවද තියෙන්නේ? එයා කියනවා මේ අවකාශයේ කම්පනය නිසා මේ කම්පනය ගොඩාක් කාලයක් තිබිච්ච නිසා දෝංකාරයක් ඇති වෙලා ඒ දෝංකාරයේ දරා ගන්න බැරුව විසිරිලා ඒක පුංචි මේ මොකක්ද ඒකට කියන මැග්නස් කාන්තාම් වාගේ පුංචි තුඩු වලට විසිරිලා ඒවා කාලය තිස්සේ එකින් එකට එකින් එකට එකතු වෙලා එකතු වෙලා පරමාණු ඇදිලා පරමාණු පොඩි පොඩියට ලොකු වෙලා ඒවා නැවත නැවත භ්‍රමණය වෙලා වැඩියෙන් භ්‍රමණය වෙන ඒවා මධ්‍යම භ්‍රමණය වෙන ඒවා අඩුවෙන් භ්‍රමණය වෙන ඒවා කියලා කණ්ඩායම් තුනක් ඇදිලා ඒ තුන එකට එකතු වෙලා වලල්ලක් වාගේ කැරකිලා ඇටම් ඇදි වෙලා ඒගොල්ල නැවත නැවත එකතු වෙලා මේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ හයිඩ්‍රජන් මේ ඔක්සිජන් මේවා ටික ඔක්කොම නිර්මාණය වෙලා ඒකතුලින් මේ ඔක්කොම ඇති වුණා මේ අවකාශයේ මොකවත් නැහැ කිව්වට මේකෙන් තමයි ලෝකය ඇදිලා තියෙන්නේ කියලා එයා ලොකු විස්තරයක් කියනවා. ඒතර එයා වෙන එකක් දැකලා තියෙනවා. එහෙනම් මේ රූපය යම්කිසි කෙනෙක් ප්‍රඥාවෙන් මට්ටම් 32කින් දැක්කනම් එයාට මේ රූපය මා අමුතු අමුතු විදිහට පේනවා. එයා රූපේ දැකලා තියෙන රූපේ වශයෙන් නම් එයාට මේ භවෙත් පේන්නේ රූපේ විතරමයි. එහෙනම් විදර්ශනාව වඩන්න වඩන්න අපේ ප්‍රඥාව වැඩි වෙනවා ප්‍රඥාව මෝරන්න මෝරන්න මේ හැම දෙයක්ම මේ විදිහට පේන්නේ නැහැ ඔක්කොම වෙනස්. ඔක්කොම අටම් වලින් පේන්නේ. අණු වලින් පේන්නේ. මොකවත් නැහැ කියන ස්වභාවයෙන් පේනවා. රූප දිනනවා. නමුත් එයාට සාපේක්ෂව මොකවත් නැහැ. ඒකයි තථාගතයන් වහන්සේ දේශනා කරන්න ප්‍රඥාවට සමවැදිච්ච කෙනෙක්. ලෝකේ කොහේට ජීවත් වුණා නම් එයා කිසිම දෙයක ඇලෙන්නේ නැතුව ගැටෙන්නේ නැතුව ජීවත් වෙනවා. මැණික් මාලිගාවේ තමයි ඉන්නේ. රත්තරන් සරප්පු තමයි පාවිච්චි කරන්නේ. හැබැයි ඕනම වෙලාවකින් ගලවලා ඉසි කරන්න පුළුවන් මානසිකත්වය තියෙනවා. ඒකට බැඳිලා නැහැ. එහෙනම් අපි මේ ලෝකේ බැඳෙන්නේ රූපය කෙලෙස් වලින් දැකලා. ඒක උපාදානය කරගෙන. වෙන මොනවද අපැදිලි තන් තියෙන්නේ? ඒ අරූපයත් රූපයත් අතර දෙක මාරු වෙවි ගැටෙන්නේ අරිහත් මාර්ගයේ තමයි. ඔව්. අනාගාමි ඵලයටපත් වෙලා අරියත් මාර්ගේ යනවනම් එයාට තියෙන රූපයයි අරූපය අතර ප්‍රශ්නේ. එයා රූපය අරූපයක් වශයෙන් දකින අරූපය රූපයක් වශයෙන් දකිනවා. නැවත ඒක අරූපයක් වශයෙන් දකිනවා ඒක නැවත රූපයක් දකිනවා. එතන තමයි එයා හිර වෙන්නේ. අරූපය කියලා කියන මොකවත් නැති ස්වභාවය තියෙනවනේ. ඒ ස්වභාවය තුළ මට්ටම් 32ක් තියෙනවා. අරූපාවචර බ්‍රහ්ම ලෝකයට සාපේක්ෂව. ඒක ගොඩාක් ගැඹුරු ධර්මයක්. ඒක ප්‍රත්‍යක්ෂ වුණොත් ඒ ප්‍රත්‍යක්ෂය තුලින් අරියත් උනත් එයා ප්‍රඥාව අධික රහතන් වහන්සේ නම. එයාත් එක්ක කිසිම කෙනෙකුට ලෝකේ කතා කරන්න බෑ, තර්ක කරන්න බෑ. එයාගේ අදහස් ඔක්කොම අමුතු අදහස්. ගස්කොළන් වලින් එයා කියන කරුණු ඔක්කොම ගොඩාක් වෙනස්. එකපාරට ඔක්කොම ටික අත්හැරියාම රාත් වෙනවා. ඒකල පඤ්ඤාව නැහැ අඟුලිමාල රාතන් මාසේ බණ කියන්න බෑ. ගොඩක් ගැඹුරු දේවල් වැටෙන්නේ නැහැ. නමුත් කෙලෙස් නැහැ. ඔක්කොම නිරෝධ වෙලා රාත් වෙලා. රූපේ තීරුම් ගැනීමෙන්ම නේද අපේ මාර්ගයේ වැඩි වැඩිලා කියලා කියන්නේ රූපේ තේරුම් ගත්තනම් ඒකමම නේද අපේ මාර්ගය. දැන් මේම තිබ්බම එක රූපයක්. මේම තිබ්බම එක රූපයක්. ඇයි? ඇඟිල්ල දික් කරලා තිබිච්ච එක රූපයක්, ඇඟිල්ල නැවුවාම එක රූපයක්. එහෙමද? ඔව් නමුත් ඒක තුළ තියෙන ධර්මතාවය බලනකොට රූප ලක්ෂයක් විතරක් තිබිලා. ඇයි? ඕම තියෙනකොට එක රූපයක්, ඕම එක එක අඟලෙන් අඟලට අඟලෙන් කැඩෙනකොට ඔක්කොම එක එක රූප. එතකොට මේ තප්පරෙන් තප්පරේ තරම් බැලුවාම රූප කලාප කෝටියක් විතර එකතු වෙලා තමයි එක පින්ඩයක් ඇදිලා තියෙන්නේ. එතකොට මේ කෝපයේ ඇදිලා තියෙන රූපය අරන් බැලුවාම ඒකේ ගණනය කරන්න බැරි තරම් රූප තියෙනවා. එහෙම රූප වලින් තමයි ඒක හැදිලා තියෙන්නේ නිර්මාණය වෙලා තියෙන්නේ සෑම සෛලයක්ම රූපයක් නිරන්තර ඒකේ ඒක කැඩෙන වේගය අපි දැනගත්ත දවසද ස්වාමීන් වහන්සේ අපි ඒක කැඩි කැඩි බිඳෙන වේගය දැක්ක දවසද අපි ඒ රූපේ දැක්ක වෙන්නේ ඔව් ඒක ප්‍රඥාවෙන් විතරයි දකින්න පුළුවන් ප්‍රඥාවට විතරයි විඥාණයට විතරයි ඒක ප්‍රත්‍යක්ෂ වෙන්නේ ඒක මේ ඇස් වලට දකින්න චක්කු භාවනාව වැඩි කරන්න ඕනේ චක්ක භාවනාව වැඩි කළොත් ඇටම් වලින් මේක පේන්න පටන් ගන්නවා එතකොට මේක භ්‍රමණය වෙනකොට ඒකේ ඒ සයිනින් එක අඩු වෙනවා. ඒකේ තියෙන අලුත් පෙනුම අඩු වෙනවා. ඒක සෑවෙන නිසා කැඩිලා ඒක විසිරලා යනවා. ඒ යනකොටත් පේනවා නිල් පාට කෝපෙන් අර නිල් පාටේ කැලි කැඩි කැඩි යනවා. ඒවත් චක්කු ප්‍රසාදයේ තියෙන ඒ මෙගාපික්සල් ගාන වැඩි කෙරුවාම ඒ ඒ ඇටම් වලින් ඒක පේන්න පටන් ගන්නවා. එහෙම නැත්නම් ප්‍රඥාවෙන් ඒක දැක්කම ප්‍රඥාවට ඒක ප්‍රත්‍යක්ෂ වෙනවා. මේ විදිහට මේක වෙන්නේ කියලා. දෙකම එකයි. මේ දෙතිස් කුණප භාවනාවෙත් ඒ කය කොටස් වලට කඩලා අවසානයේ ශුන්‍ය වෙන කර්ම දකින්න ක්‍රමයක් මේක. ඒක දැන් අද පිළිකුල් විදියටනේ වඩන්නේ. පිළිකුල් කෙරුවොත් ද්වේෂය වැඩෙනවා. දැන් මේ දරුවා අපිරිසිදුයි මේ දරුවා අපිරිසිදුයි මෙයා කැතයි කියලා ඕමෝම් වඩනකොට ද්වේෂනේ වඩන්නේ. පිළිකුල් භාවනාව වඩන ගොඩාක් කට්ටිය ද්වේෂය ඇති වෙනවා. ඇයි ඒ අප්‍රසන්න භාවය වැඩෙනවා. පිළිකුල වෙන්න ඕනේ මේ සියලුම වස්තු වලින් මට ඇතිවෙනා ලෝභ දේශ මොහ වලට පිළිකුල වෙන්න ඕනේ. ඒකට වෙන්නේ නැතුව සත්‍යයට පිළිකුල් කරාම ද්වේෂය වැඩෙනවා. දැන් අම්මට තාත්තට පිළිකුල් භාවනාව වඩනවා. අම්මා තාත්තා පෙන්වන්නවත් බෑනේ පිළිකුල්නේ. ඒ කියන්නේ ද්වේෂය වඩලා යා. අම්මා තාත්තට මම බැඳෙනවා අම්මා තාත්තට ආදරය වෙනවා සෙනෙහසෙනවා මේ නිසා මම සසරට බැඳෙනවායි කියලා ඒකටයි පිළිකුල් වෙන්න ඕනේ. එතකොට අම්මා තාත්තට ප්‍රශ්නයක් නැහැ. හොඳට ගණ දෙනු කරනවා බැඳෙන්නේ නැතුව ගණ දෙනු කරනවා. දෙවෙනි අදහසටයි අපි යන්න ඕනේ. මේ පිළිකුල් කරන ක්‍රමවේදය වැරදුනාම ගොඩාක් අපටයුතු දේවල් වෙන්න පුළුවන්. දැන් ස්වාමීන් වහන්සේලා අතර එක භික්ෂුන් වහන්සේ නමක් ටිකක් අවබෝධය මදි. ඒතකොට විනය ටිකක් මදි. එතකොට අපි නිතරම द्वේෂයෙන් බලනවා. පිළිකුල් කරන වැඩක් නෑ. ඉන්න දන්නේ නැහැ, නැගිටින්න දන්නේ නැහැ කියලා නිතරම පිළිකුල් කරනවා. ඒ පිළිකුල් කරන්න කරන්න ඡන්දය කැමැත්ත වැඩි වෙනවද අකමැත්ත වැඩි වෙනවද? කැමැත්ත. द्वේෂය වඩලයි කියන්නේ. පිළිකුල් භාවනාව තමයි කරලා තියෙන්නේ. අපි ද්වේෂය තමයි වැඩිලා තියෙන්නේ. ඒ විදිහට අර වඩන ක්‍රමවේදය පොඩ්ඩක් එහා මෙහා වුණොත් සමහර විට මුළු මාර්ගයම වැරදෙන්න පුළුවන්. ආර එක ආර්ය මාර්ගයේ එහෙම දෙකකට එහෙම එහෙම ඒකද වෙනස් කරන්නේ. ආර්ය මාර්ගය කියලා කියන්නේ ලෝකෝත්තර මාර්ගය, අනාර්ය මාර්ගය කියලා කියන්නේ ලෞකික මාර්ගය. පංචකාමෙන් විඳවගෙන බඩමුට්ටු එකතු කරගෙන සැප විඳ විඳ නැවත නැවත ඉපදෙන්න කටයුතු කරන කට්ටිය. අර කට්ටිය එකතු වෙච්ච ටික තියෙනවනේ කර්මානුරූපී සංසාරය එකතු කරගෙන අපිට ඒ ටික ඔක්කොම නිරෝධ කරලා අත්හැරලා මේ ඉපදීම නවත්තන්න වැඩ කරන කට්ටිය. මේගොල්ලෝ ඉපදෙන්න වැඩ කරනවා බඩමුට්ටු එකතු කරනවා. එකතු වෙච්ච ටික අත්හරිනවා ඉපදෙන එක නවත්තන්න වැඩ කරනවා. කණ්ඩායම් දෙකක්, මාර්ග දෙකක්. වේල් පිළි දෙක එකට එකතු වෙන්නේ මේගොල්ලෝ පුළුවන් තරම් එකතු කරනවා ඉපදෙන්න කටයුතු කරනවා එකතු වෙලා දන්නේම නැත් එකතු වෙච්ච ටික ඔක්කොම දන් දීලා අත්හරිනවා ඉපදීම නවත්තන්න කටයුතු කරනවා ආර්ය අනාර්ය දෙක එකට එකතු වෙන්නේ නැහැ කවදාවත් සාරෙච්චෙලා පිළිකුල් භාවනාව සම්බන්ධ කියපු දෙත් ඒ ආර්ය අනාර්ය එකම දෙක ගැනමද කියන්නේ ඒ ආර්ය මාර්ගයේ සියුම් තැනකින් අනාර්ය වෙන්න පුළුවන් ඒක අවබෝධය වෙනස් වෙනකොටයි ආර්යද අනාර්යද කියන එක තීරණය වෙන්නේ. නැත්තම් මේ ලෝකේ මොකවත් නැහැ. මම මේක ලෝකෝත්තරව දැක්කොත් මේ කාරණා මේ කාර්ය මාර්ගය. මම මේක ලෞකික කම්සපේට දැක්කොත් මේක අනාර්ය. එහෙමයි ඒක තීරණය වෙන්නේ ප්‍රඥාව මත තීරණය වෙන එකක්. මේ ලෝකේ කිසිම දෙයක් කාර්ය අනාර්ය කියලා නැහැ. හැමදේම ඇති වෙලා නැති වෙලා යන හේතුඵල ධාමයක් විතරයි පවතින්නේ. සාරිපුත්තට භාග්‍යවතුන් වහන්සේ ඒක තමයි කිව්වේ. හැමතැනම සාරිපුත්ත හේතුඵල ධර්මයක් තියෙන. හේතුව නිසා අට ගන්නවා ඵලය. ඵලය හේතු වෙලා නැවත එකක් අට ගන්නවා. නිසා ඇති වෙලා නැති වෙලා යන ස්වභාවයක් හේතුඵල ධර්මයක්. අපි හේතුව ඵලය මොන විදියටද ගන්නෙ ඒකටම කාරණා වෙනස් වෙනවා. සමත භාවනාවයි සමත භාවනාව තොරව සවිනස් විදර්ශනා භාවනාව එහෙම මේ ලෝකේ සමතය නොකර කරන්න භාවනාවක් නැහැ හැම දෙය තුළම සමතය තියෙනවා හැම දෙය තුළම විදර්ශනාව තියෙනවා හැම දෙය තුළම සතර සතිපට්ඨානය තියෙනවා දැන් බලන්න උපාසක මාත්‍ය දැන් අපි වේදනානුපස්සනාව ගත්තා ඒතර වේදනාව රිදෙනවා රිදෙන්නේ කොහටද කකුලට ඇත්තටම කකුලටද රිදෙන්නේ සිතටද රිදෙන්නේ? සිතට. ඇයි? වේදනාව කකුලේ තියෙන බව මම දන්නේ මගේ දනිස රිදෙනවයි කියලා දැනගත්තට පස්සේ තමයි මට රිදෙන්නේ. එහෙනම් කකුලේට නෙමෙයි වේදනාව දැනෙන්නේ සිතට. එහෙනම් වේදනානුපස්සනාව කිව්වට වෙන්නේ මොනවද? චිත්තානුපස්සනාව. කකුල රිදෙනවයි කියලා මම කියන්නේ අසත්‍ය එකක්. බොරුවක් මම කියන්නේ. කකුල දන්නේ රිදෙන බව. සිතින් මම දැනගන්නවා කකුලේ වේදනාවක් තියෙනවා රිදෙනවායි කියලා. ඒක දැනගත්තට පස්සේ මම වේදනාව ප්‍රත්‍යක්ෂ එහෙනම් රිදෙන බව දැනගත්ත සිතටයි වේදනාව දැනෙන්නේ කකුලට නෙමෙයි. එහෙනම් මේ වඩලා තියෙන මොනවද? විදර්ශනාව. එහෙනම් සිතින් දකින්න නිසා චිත්තානුපස්සනාව. එහෙනම් සමතයත් එක තමයි වැඩිලා තියෙන්නේ. ඒකට සම වැඩිලානේ. මේක බැලුවානේ, දැක්කනේ, ප්‍රත්‍යක්ෂ කළානේ. එහෙනම් මේ හැම දෙයක්ම එකට එකතු වෙලා වැඩෙන්නේ. වේදනානුපස්සනාව තනියෙන් වඩන්න බෑ. කායනුපස්සනාවත් එක්ක තමයි වැඩෙන්නේ. කය නැහැ කියලා කිව්වනම් වේදනාවක් තියෙන්න බෑනේ. එහෙනම් කය දැනිලා තමයි වේදනාව දැනෙන්නේ. වේදනාව දැනුණාට කකුලට නෙමෙයි දැනෙන්නේ සිතට. සිතින් තමයි ඒක දැනගන්නේ. එතකොට ධර්මානුකූලව තමයි ඒක දැකලා තියෙන්නේ. සිතින් වේදනාව තියෙන බව ප්‍රත්‍යක්ෂ කළා. එහෙනම් ධම්මානුපස්සනාව. දැනගත්තේ සිතින් චිත්තානුපස්සනාව. බලනකොට මේ ඔක්කොම එකට තමයි වැඩෙන්නේ. තමන්ගේ දක්ෂකම සමතේ වඩනකොට සමතේට වැඩිපුර අවධානම යොමු කරුවම ඒක සමත භාවනාවක්. විදර්ශනා ගොඩාක් වඩන කටියක විදර්ශනාවෙන් දැක්කම ඒ භාවනාව විදර්ශනා භාවනාවක්. සතර සටිපට්ඨානෙට ගොඩාක් කැමැති කට්ටිය ඒක ප ဋ ාණෙන් දැක්කම ඒක ප ဋ ාණ භාවනාවක්. එහෙමයි ඒක වැඩෙන්නේ. ප ဋ ාණෙන් කියන විදිහට තේරුම් ගන්න. සතර සටිපට්ඨාන. සතර සටිපට්ඨාන. ඒ නිරන්තරයෙන් කරන්න සතර ආකාරයෙන් සීය වඩන ක්‍රමවේද. සතර සති සති කියන්නේ සීය. ප ဋ ාණය කියලා කියන්නේ සතර ආකාරයෙන් සීය පවත්වන ක්‍රම. හතරක් ගැන භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. ඒක අපට පටවි මට්ටමින් සිය පවත්වන්න පුළුවන්. එහෙම නැත්නම් මේ වේදනා මට්ටමින් පවත්වන්න පුළුවන්. මේ හැම දෙයක්ම ධර්මානුකූලව ගනුදෙනු කරනවා කියලා ධර්මානුකූල සිය පවත්වන්න පුළුවන්. ඒ හැම දෙයක්ම සිත මුල් කරගෙන මේ හැම දෙයක්ම වෙන්නේ කියලා සිත පිළිබඳ සියෙන් ඉන්නත් පුළුවන්. සිය පවත්වන ක්‍රමය ඒකයි ප ဋ ාණය කියලා කියන්නේ. සතර සතිපට්ඨාන. ඉන්නේ ඉරියව්ව ගැන නෙමෙයිද? ඉරියව්ව නෙමෙයි. කියන්නේ ඉඳගෙන. ඒක ඉරියව්වක ඉන්න බෑනේ පාසක මත්තේ. දැන් මම මේම හිටියා. මේක එක ඉරියව්වද කියලා කිව්වොත් මම කියන නෑ කියලා. එක තප්පරයක් මට එක ඉරියව්වක් ඉන්න පුළුවයි. මේ පෘථිවිය භ්‍රමණය වෙන නිසා මගේ සෑම සෛලයක්ම භ්‍රමණය වෙන නිසා තප්පරෙන් තප්පරට මේ සෛල ඇලෙනවා. පට්ටිකාවේ නැවත සෛල හැදෙනවා. තප්පරෙන් තප්පරෙට මම වයසට යනවා. ඒතකොට මම කොහොමද එක ඉරියව්වක ඉන්නේ? මේ කය එක ඉරියව්වක තියාගෙන ඉන්න බෑ. ඒවා හැලෙනවා. ඒවා වෙනස් වෙනවා. වයසට යනවා. අනිත්‍ය වෙනවා. මරණයට ලං වෙනවා. රූපේ පොඩ පොඩ විරූප වෙනවා. ඒ හැමදේම වෙන නිසා එක රූපයක් එක ඉරියවක ඉන්න එක තප්පරයක් ඉන්න පුළුවන්. එක සෙනෙහයක් ඉන්න පුළුවන්. ඊළඟ සෙනෙහ එයා නෙමෙයි ඉන්න වෙන කෙනෙක් ඉන්නේ. විනාඩියක් ගියාම සම්පූර්ණයෙන් එයා නෙමෙයි ඉන්නේ. දවසක් ගියා කියන්නේ එයා නෙමෙයි සම්පූර්ණ වෙන කෙනෙක්. ඒක විද්‍යාව පිළිගන්නවා. අවුරුදු 3ක් විතර ගියාට පස්සේ ඈ චෙක් කරලා බැලුවොත් කලින් තිබිච්ච සෛල මොකවත් නැහැ කියනවා. අලුත් ඈක්ලු තියෙන. ඇයි? අර ඔක්කොම කැඩි කැඩි කැඩි අලුතෙන් ඇදුනාම ඒ ඔක්කොම අයින් වෙලා. අවුරුදු 7ක් යනකොට හදවත අලුත් වෙලා. ඇයි? අර ඔක්කොම කැඩි කැඩි ගින් නැවත පට්ටික ඇදලා නැවත සෛල අලුත් ඇද. එහෙනම් මේ මුළු සර්වාංගෙම සෛල කැඩෙනවා. ඒ කැඩිලා වැටෙන නිසා තමයි අර සත්තු කුයිලේ කියලා කියන්නේ. ඒ ඉවල්ලලා කුයිලේ බලන. ඒ කියන්නේ අපේ සෛල මේ භ්‍රමණ වේගෙන් කැඩෙන ඒවා තැලෙන ඔක්කොම බිමට වැටෙනවා. ඒ වැටෙන නිසා තමයි ඒ කුයිලේ එතන පවතින්නේ. එතකොට අපේ මුළු සර්වාංගෙම සෑම තප්පරයක් ගන්න හැදෙනවා. එහෙම කරනවා. සතර සතිපට්ඨානෙම ප්‍රේමස අපි දකින්නේ රූපයයි සිතයි චෛතසිකයි වල හැසිරීමමයි නේ. ඒ ගනුදෙනුව තමයි දකින්නේ. කයට අනුව කොහොමද මේ ගනුදෙනු වෙන්නේ? රිදෙනකොට වේදනාවට අනුව කොහොමද මේ ගනුදෙනු වෙන්නේ? මේක ධර්මානුකූලව දැක්කම කොහොමද ගනුදෙනු වෙන්නේ? සිත මුල් කරගෙන මේක බලනකොට මේක කොහොමද වෙනස් වෙන්නේ? මේ කාරණා හතර තමයි බලන්නේ. ධම්මානුපස්සනාව කියන එක ඒක පැහැදිලි. ඔව් ධම්මානුපස්සනාව කියලා කියන්නේ ධර්මය කියලා කියන්නේ ඇලෙන්නෙත් නැති, ගැටෙන්නෙත් නැති මධ්‍යම ප්‍රතිපදාවේ පවතින එකක් තමයි ධම්මානුපස්සනාව. ඒක තමයි ධර්මය. ඒ ධර්මයේ තුළ ඇලීමක් නැහැ, ගැටීමක් නැහැ. ඒ මොනොත් තමයි ධර්මය. ඇලෙනවා නම් ගැටෙනවා නම් ඒක ධර්ම නෙමෙයි, අන්තයක්. එතකොට මේ ලෝකේ ඕනම එකක් දැක්කාම ලෝභ දේශ මොහ නැතුව දකිනවා නම් එයා ධම්මානුපස්සනාව වඩනවා. කාන්තාවක් ඉන්නවා රාගය ඇති වෙන්නේ නැති විදිහට බලනවා. ඒක ධම්මානුපස්සනාව. කාන්තාවක් ඉන්නවා ලෝභය ඇති වෙන විදිහට බලනවා. ඒක ධම්මානුපස්සනාව. ඇයි? ඒ යමක් එයා පතනවා නම් ඒ පතන දේ එයාට අවශ්‍ය දේ ඇති වෙන විදිහට ගනුදෙනු කිරීම තමයි ධම්මානුපස්සනාව. දැනෙන දේ දැනෙන දේ තමයි ධම්මානුපස්සනාව. ඒක එයා දකින විදිය. ලෝභ දේශ මොහ නැතුව එයා ඒක දැක්කාම ඒකට කියනවා මේ ධම්මානුපස්සනාව කියලා. දැන් කියමු කෝපයක් තියෙනවා මේ කෝපේ පොළේ ගාලා කඩන්නම හිතෙන්නේ. තරහා යනවා හරියට. ඇයි මේ කෝපෙට ගිලම්පස දැම්මම පිරෙන්නේ පොඩ්ඩයි આવුවෙන්නේ. ඉතින් මේ කෝපවලින් බීලා හරියන්නේ නැහැ. මේක අයින් කරන්න ඕනේ කියලා තරහවක. ද්වේෂයනේ. එතකොට මේ වගේ කෝපේ තියෙන නිසා තමයි අල්පෙච්චතාවයක් ආවේ. පමණ දැනගෙන ගන්න පුළුවන් උනේ. මේ කෝප්ප තියෙන නිසා තමයි එක කෝප්ප ගිලම්පසක් තිබුණාම ගොඩාක් කටට ගන්න පුළුවන්කම තිබුණේ. ලොකු කෝප්ප තිබුණා දෙන්නකට දෙනකොට ඔක්කොම ඉවර වෙනවා. එහෙනම් මේ කෝප්ප නිසා හැමෝටම ගන්න පුළුවන්කම තිබිලා 2000 ගැනීමේ හැකියාව තිබිලා ඒ විදිහට ඒක ධර්මානුකූල දකිනවා. දකින්නකොට අර ද්වේෂ සාගත ගතිය අර කඩන ස්වභාවය අයින් වෙලා යනවා. ඒක තමයි ධර්මානුපස්සනාව. ඒ හැම දෙයක්ම නිර්වාණයට අදාළ විදිහට ලෝභ දේශ මොහ වලින් තොරව සිත නිවීම පිණිස පාවිච්චි කරන ක්‍රමවේදය. ධම්ම අනුපස්සනාව ධර්මානුකූලව දකිනවා. එහෙනම් පිටන විදිහම දකින්න එක නෙමෙයි ධම්මානුපස්සනාව වෙනස් කරලා දකින්න ඕනේ. ඒක අපිට අපේ මාර්ගයට අදාළ විදිහට දකින්න එක හරියටම. මාර්ගයට අදාළ විදිහට දැක්කොත් ධම්මානුපස්සනාව මේ ඉපදෙන්න එම නැත්නම් ලෞකිකයේ දෙල දැක්කොත් ඒක ධම්මානුපස්සන නෙමෙයි අධම්මානුපස්සන. අධම්මානුපස්සන කියලත් එකක් තියෙනවා. හැමදේම ලෝභයෙන් ගන්න බලාගෙන දකිනවා. හැමදේම භුක්ති විඳින්න බලාගෙන දකිනවා. අයිති කරගන්න දකිනවා. ඒ කියන්නේ අධම්මානුපස්සනාවෙන් දකිනවා. හැමදේම නිරෝධ වෙන්න දකිනවා. හැමදේම ධර්මානුකූලව දකිනවා. නිවන පිණිස දකිනවා. එයා ධම්මානුපස්සනාව වදන්නේ. දකින්න දේම නෙමෙයි නේද? දකින්න දේ. ඒක නිවනට අදාළ විදිහට දකින්න ඕන. මාර්ගයට අදාළ විදිහට දකින්න. එතකොට ධම්මානුපස්සනාව. නමුත් දැනගන්න තියෙනවා. දැනගන්න තියෙන සෙන්සේ වරින් වර මතේ නම් මම ලියාගෙන තියෙන තෙන්තයි තියාගෙන තියෙන ඉතින් ඒක මට පෙළ ගැස්ස ගන්න පුළුවන් සෙවෙන්නම් කියන්නේ. අපි දැන් එනම කරින් මට වඩා ගොඩාක් ප්‍රඥාවන්ත සම්මන්ත්‍රී ඉන්නවා ලෝකේ. ඒ මොකක්ද අම්බ වුණත් ඉතින් මගේ උදව් අවශ්‍ය වෙන්නේ නැති. <laughs> ගොඩාක් මාර්ගයේ වඩපු ස්වාමීන් වහන්සේලා ඉන්නවා. අපි මොනවද දන්නේ කියලා කියලාකට හිතෙනවා. සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ප්‍රඥාව දිහා බලනකොට උන්වහන්සේගේ යටිපතුලේ තියෙන දූවිල්ල තරම්වත් අපි වටිනවද කියලා සැකයක් ඇති ඒ තරම් ප්‍රඥාව. එහෙනම් මේ බුද්ධ ශාසනය ප්‍රඥාවන්තයන්ගෙන් අඩුවක් නෑ. අපේ කුසලයේ නැති නිසා ඒ උත්කමය අපට හම්බෙන්නේ නෑ. ඒ ප්‍රශ්නේ අපට තියෙන්නේ. නැත්නම් උන්වහන්සේලා ඉන්නවා. මේ ලෝකේ හැම දෙයක්ම ඕනම විදිහට දකින්න පුළුවන්. ඕනම විදිහට විග්‍රහ කරන්න පුළුවන්. ඒ තරම් ප්‍රඥාව තියෙන කෙනෙක්. උපාසක මතයට කුසලයේ තියෙනවා. මම හම්බුණා කියලා කියන මටත් වඩා ශ්‍රේෂ්ඨ කතිය හම් වෙනවා. ඒ කුසලයේ තියෙනවා. සිත එක කරගන්න භාවන මම භාවන කරලා නැහැ කරන්න ආසයි. මූල ආරම්භයක් කියන කොහොමද දවාගන්නේ? ආස්වාසේ ප්‍රාස්වාසේ මත සිත පීතලා සිය පවතන්න. සතුල් වෙනවා ආස්වාසේ පිටත් වෙනවා. පිටත් වෙනවා කියන එක පිටත් වෙන්න කලින් දැනෙනවා. එතන වරද්ද හදන්න ඕනේ. කොහොමද? ආස්වාස කළා දැන් ඉතින් ප්‍රාස්වාස තමයි වෙන්න යන්නේ. දැන් ඉතුරුනද නැද්ද එකක්? ඒ කියන්නේ සිත කැඩුනා. එහෙම නෙමෙයි. ආස්වාස වෙනකොට ආස්වාස වෙනවා දැන් ඉවර වෙනවා කියලා ඉවර වෙන්න කලින් හිතනවා. දැන් ඊළඟට දැන් මේක ප්‍රාශ්වාස වෙන්න යන්නේ. ඒක ප්‍රාශ්වාස වෙන්න පටන් ගන්න කලින් හිතනවා. එහෙම චෛතසික නිර්මාණය වෙන්න දෙන්නේ නැතුව ආශ්වාසය සමග යන ආශ්වාසයත් එක්කම යන්නේ සිත වෙනස් වෙන්න දෙන්නේ නැහැ. වෙන චෛතසික නැහැ. ප්‍රාශ්වාසය එයා විසින්ම යනකොට ප්‍රාශ්වාසයේ බව දැනගන්නවා. ආශ්වාසයේ බව දැනගන්නවා. ප්‍රාශ්වාසයේ බව දැනන සිත එක අරමුණක තියෙනවා. සිත සම්පූර්ණ නිවිලම යනවා. කය අමතක වෙලා යනවා. පුළුවන් ගොඩක් වාගේ සෑහළු වෙනවා. සිතේ තියෙන මානසික ප්‍රශ්න ගැටලු අරවා මේ ඔක්කොම අයින් වෙනවා. පුදුමාකාර විවේක සුවයක් දැනෙනවා. නිදිමත වාගේ ඇති වෙනවා නිදා ගන්න හොඳ නැහැ. ඒ සුවය වැඩි වෙනකොට මේ දැන් දැන් නිදාගමු කියලා ටක් ගාලා හඳට යන්න හිතෙනවා. එහෙම යන්න හොඳ නැහැ. එතන තමයි සිත නිවිලා තියෙන්නේ. ඒ නිවිච්ච ස්ථානයේ තුල ඒක නැති කරගන්නත් ඒ ස්වභාවයෙන්ම ඉඳලා නැවත නැවත ඒ විදිහටම කරනවා. මේක පළවෙනි පියවර. ඒකටත් ලැබුණා. ඒකම කරන්න. ආනාපාන සති විශේෂයෙන්ම බුදුරජාණන් ප්‍රධාන කොට සලකන්නේ ඒකන ආනාපාන නැත්නම් ලෝක සත්‍ය නැහැ. ඒ නිසාද? ප්‍රාණය මුල් කරගෙන හැම දෙයක්ම වෙන්න ඕනේ. ඒක තමයි පළවෙනි කමටහන. හැම තැනම හැම සේදේශනාව තුළම ඒක තියෙනවා. ධම්සප්‍රාප්තන සූත්‍රයේ තියෙනවා නේද? සතර සතිපට්ඨානේ වැඩිම කොටසක් තියෙන ආනාපාන. සතර සතිපට්ඨාන සම්බන්ධව බඩ පින්දීම හැකීම ගැන භාවනා කරනකොට මේ ආනාපාන සති වදන ක්‍රම 40ක් අපි දේශනා කළා. ඒ දේශනා 40ම පාසල මාත්‍යට DVD එකට ඔක්කොම ටික ලෝඩ් කරුවා නේ. හරි. කම්පියුටරෙන් ඒක ආයි ගන්න පුළුවන් නේද? ඔක්කොම දේශනා ටික දාලා ෆුල් ඕල්ඩ් එකක් ගන්නවා. අපේ දේශන හම්බුනේම නෑනේ. අපේ දේශන හම්බුනේම නෑනේ. හම්බුනේ සිත පොඩ්ඩක් අපි අහන ආ ඉතින් සෙල්ලක සෙල්ලක ගොඩාක් දේශනා කරලා ඉවරයි. ආනාපාන සති ධර්ම දේශනා දෙතිස්මා තලයට අදාළ මට්ටම් 31ක් දේශනා කළා. කමඨාන් 40ක් දේශනා කළා. ක්‍රම 40ක් දේශනා කළා. සූත්‍ර ගොඩාක් දේශනා කළා තියෙනවා. ඒක ඔක්කොම දෙමු. සම්පූර්ණ සෙට් එක දෙමු. සූදානම් කරලා දෙමු. ගොඩක් මේ වගේ ප්‍රශ්න වලට උත්තර ඒ වල නැහැ. සාමාන්‍ය ඉතින් ලෝභ දේශ මොහ නැති කරගෙන මාර්ගයේ වඩාගෙන රාත් වෙනකම් කමතන් ඒ ටික තමයි තියෙන්නේ. උපාසක මාත්‍යාන ගොඩාක් ගැඹුරු ප්‍රශ්නනේ. බ්‍රාහ්මණ කුලයෙන් ඇවිල්ලා ආන ප්‍රශ්න ඕවා. <laughs> ඒවා සාමාන්‍යයෙන් අර සූත්‍ර දේශනාවල ධාතානුසාරින් කියන දේශනාවලට ඒවා අන්තර්ගත වෙන්නේ නැහැ. ඒවා අර පුද්ගලික සාකච්ඡාවලදී තමයි ඉවැළියට එන්නේ. ඒක පොඩක් ගැඹුරු ප්‍රශ්නයක්. මේ වගේ ගැඹුරු සාකච්ඡා තියෙනවා හරි වටිනවා මම මේ ටිකක් දාලා දෙන්න. මාර්ගඵලලාභී කට්ටියම ඇවිල්ලා සාකච්ඡා කරලා තියෙනවා. ඒගොල්ලෝ ගොඩාක් ගැඹුරු දේවල් තමයි. ඒ වගේ දේශන සාකච්ඡා වටිනවා. ඒ ටිකක් දාලා දෙන්න. පොතකට පොඩ්ඩක් කියවුවා ටිකක්. රේණුකානේ චන්දින සයන්න්සිගේ පොතවල පොඩ්ඩක් කියවලා එහෙනම් බොහොම හොඳයි. ගොඩක් සරලයි උන්වහන්සේ. ත්‍රිපිටකයෙන් තථාගත වචනය තේරුම් ගන්න අපහසු කට්ටියට උන්වහන්සේ කරපු සේවාව ඇත්තටම වචන වලින් කියන්න බෑ. ඒ තරම් උන්වහන්සේව සරල කරලා සෑහළු කරලා සාමාන්‍ය කෙනෙකුටත් මේ තේරුම් ගන්න පුළුවන් විදිහට උන්වහන්සේ විග්‍රහ කළා. අභිධර්ම දේශනාවලට එහෙම හරි. අභිධර්මාර්ථ සංග්‍රහය අභිධර්මයේ මූලික කරුණු. ලෝකේ සම්පූර්ණයෙන්ම ද්‍රව්‍ය ගුණ ක්‍රියා කියලා තුනකට ගන්න පුළුවන් කියලා කියන තරම හරිම හරිම ඒක තවත් ලක්ෂණයි මේ භාග්‍යතුන් වහන්සේගේ වචන වලින් කියනකොට. ඒ අභිධර්මයේ මේ ධාතු ප්‍රකරණයේ කියන ඒ පොතේ භාග්‍යතුන් වහන්සේ උන්වහන්සේගේ වචන වලින් කියනවා ඒක. ඒක ඊට වඩා ලක්ෂණයි. කොහොමද තේන සන පොඩි කාරණාවක් මේ pāli පාඨේ මට මේ මතක නෑ. හරි. ඒකේ දේශනාවේ සඳහන් කරනවා තථාගතයන් වහන්සේ මේ රූපය නාමය වෙන්නත් නාමය රූපය වෙන්නත් රූපය නාමය වෙන අතරතුරේ නාම රූප ඕනතරම් ඉපදි ඉපදි යනවා. ඒක ලස්සන්ට මේ උන්වහන්සේක විග්‍රහ කරනවා. මේ කැඩි කැඩි කැඩි කැඩි රූපේ රූපේ වශයෙන් නාමේ නාමේ වශයෙන් නැවත නැවත කැඩි කැඩි කැඩි කැඩි තමයි යන්නේ. ඒක රූප කලාප රූප පින්ඩ ඇති විදිය ඒ රූප කලාප එකතු වෙලා එකතු වෙලා ඒකේ පටවි ස්වභාවයක් ඇති වෙනවා ආපෝ ස්වභාවයක් වායෝ ස්වභාවයක් තේජෝ ස්වභාවයක් ස්වභාව පටවියක් නැහැ පටවිය ස්වභාවය ඝන ස්වභාවයක් තියෙන්නේ. ගලාගෙන යන ස්වභාවයක් තියෙන්නේ. වායු ස්වභාවයක් තියෙන්නේ. උණුසුමක් තමයි තියෙන්නේ. ගින්නක් නැහැ උණුසුමක්. මේ වගේ ස්වභාවයන් අතර නිසා මේ කලාප ඇති වෙලා මේ කලාප නිර්මාණය වෙනකොට ඒ රූප නිර්මාණය වෙන්නේ නැති. රූපය හඳුන්වන්න මේ නාම නිර්මාණය වෙන්නේ නැති. ඒක රූපෙ ටිකක් වෙනස් වෙනකොට නාමයේ තව එකක් ඉපදෙනවා. එතකොට ඒ නාමයටන රූපය ඇති වෙනවා. ඔහොමම මේ දෙක එකතු වෙලා එකතු වෙලා වෙනස් වෙවි යන ක්‍රමවේද. මේක අර වේදකාණ්‍ය හඳුරෝ සරල සිංහලට ගත්තට ඒ නියම pāli අර්ථය දෙන්න බෑ. තවත් බුදුවරයෙක් මෙන්න ඕනේ මේ ගෞතම තථාගතයන් වහන්සේ මේක තමයි කිව්වේ කියන එක හරියට විස්තර කරන්න. එහෙම නැතු විස්තර කෙරුවොත් අර නියම වචනට අදාළ අර්ථය දෙන්න බැරි නිසා සමහරකට අර්ථ වෙනස් වෙනවා. අදහස් වෙනස් වෙනවා. ඒ සයන්ස් පොතේම ලියලා තියෙන සයන්ස් මමත් දැක්කා මම ඒක නොකිය කිව්වේ වසනාලට අර කුරුම්බා gediye gediye කිවම ඇක්ටිය ගත්තොත් කුරුම්බා gediyට සමාන නෑ සම ඇක්ටිය කියන්නේ වෙන එකක් gediye කියන්නේ වෙන එකක් කුරුම්බා gediye කියලා කිව්වොත් ඇක්ටිය අහුවෙන්නේ නැතුව නැතුණා වගේ අපිට ඒක දන්නේ ඒ ඇක්ටිය තමයි කුරුම්බා gediye බවට පත් වෙලා තියෙන්නේ ඒ gediye තුල ඇක්ටිය තියෙනවා නමුත් මේ ඇත්තිය කියනකොට කුරුම්බ ගෙඩිය නෑ වාගේ තේනවා. නමුත් මෙයා කවදාද කුරුම්බ ගෙඩිය වෙනවා. එයා තුල කුරුම්බ ගෙඩිය තියෙනවා. හැබැයි දැන් ඇත්තිය කියපු ගමන් එයා කුරුම්බ ගෙඩිය අමතක කරන එක අයින් කරනවා. නමුත් අරක තුල ඒක තියෙනවා. ඒ නිර්වචන දෙන්න බෑ. බුද්ධ වචන නිර්වචන කරන්න බෑ. දැන් අපි විග්‍රහ කළාට හොඳට තේරෙනවා පෑදිලි කියලා ඒකට ඒක අපේ භාෂා දැනුමට සාපේක්ෂව. භාෂාව සම්බන්ධ සිංහල භාෂාවේ විශාරදවරයෙක් ආවනම් මීට වඩා හොඳට විස්තර කරයි. එයා මීට වඩා වචන දන්නවා. අදහස් දන්නවා. හැබැයි භාග්‍යතුන් වහන්සේගෙන් ඇහුවාම උන්වහන්සේ විස්තර කරනකොට අපිට කාටවත් කට උත්තර නැයි. උන්වහන්සේ තමයි මේක යථාර්ථය දන්නේ. ඇත්ත කතාව දන්නේ. මේවා මේ සියුම් කාරණා දකින්න ඕනේ අරිහත්ත්වයට නෙමෙයි. ඒකනේ රාතන් වහන්සේ අපි අන්න රාසින්වත් පව් වෙන්නේ ඊන වලින් වැරදි වෙන්නේ කිසිම දෙයකින් කිසිම නාමයකින් රූපයකින් ලෝභයකින් දේශයකින් උන්වහන්සේ අල්ලන්න බෑ මාරය හැමදාම අසරණ වෙලා දනගාල වැඳලා සමාවරගෙන යනවා. ඇයි කවදාවත් උන්වහන්සේව අල්ලන්න බෑ. ඉසකෙස් ගාකින්වත් උන්වහන්සේ කිසිම තැනකින් කොටු වෙන්නේ ඒ තරම් දකින්න වරක සියුම් ලෙස. සීය වදන ඒ තරම්. තව දේශන සමතේ නිකමට ඉදි කල්පනා වෙච්ච දෙයක් දැන්. බුදුජනමහතේ ත්‍රිලක්ෂණය කියලා අපිට කියනවනේ ඒක ඒක නේද අපි ඒක ඒ ත්‍රිලක්ෂණය නේද අපේ ප්‍රධානම සාධකය වෙන්නේ කියන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන එක දැන් නාම රූප වල ඒක ඒක දකින්න කියන එක නේද අපිට කියන්නේ ඒක ලෝකයේ තියෙන හැම තැනකම ඒ ලක්ෂණ තුන දකින්න කියලා කියන එක නේද ත්‍රිලක්ෂණය එහෙමද පොතේ තිබුණා නැත්නම් මට තේරුණා නේද මම වැරදි ත්‍රිලක්ෂණයේ කියන ධර්මතාවය මේ තථාගත ඥානයක් ඒක අර තෙසත්ත ඥානවලට එකතු කරන්න ඕන ඥානයක් ඇටියටයි මම දකින්නේ ත්‍රිලක්ෂණ දස්සනා ඥානං සම්මා සම්බුද්ධ ඥානං කියලා එක ඥානයක්. මොකද්ද භාග්‍යතුන් වහන්සේ මේ ත්‍රිලක්ෂණය කියන මේ අනාත්ම දුක්ඛ නේද? අනිත්‍ය දුක්ඛ අනාත්ම. අනිත්‍ය දුක්ඛ අනාත්ම. මේ තුනේ මොනවද මේ කියන්නේ කියලා බැලුවාම මේ ඇත්තටම මේ අනිත්‍ය දකින්න කියලා නෙමෙයි කියන්නේ. නිට්ටය දකින්න කියලා. අනාත්මය දකින්න කියලා නෙමෙයි කියන්නේ මේ ආත්මය දකින්න කියලා. එතකොට මේ දුක දකින්න කියලා නෙමෙයි කියන්නේ සැප දකින්න කියලා. දැන් බලන්න අනිත්‍ය අනාත්ම දුක්ඛ තුනක් තියෙනවානේ. දැන් අනිත්‍යයි කියලා කියන්නේ මොනවද පාසලට? අනිත්‍යයි කියලා කියන්නේ ඇති වෙලා නැති වෙලා යන සියලුම දේවල් අනිත්‍යයි. මේ කෝපේ තිබුණා පරණ වුණා ඒක නෑ. අම්මයි තියා වයසට ගියා. ඉතින් වයසටයි. එයා නැහැ. ගෙවල් තිබුණා පරණ වුණා දැන් නැහැ. ගස් කොළන් තිබුණා ගොඩාක් ලොකු වුණා පරණ වුණා දිරුණා කඩදාවට. දැන් මේ ඔක්කොම අනිත්‍යනේ. දැන් අනිත්‍ය කියන ධර්මතාවය කවදද අනිත්‍ය වෙන්නේ? ලෝකේ ඉවර වුණා තියා අන ඉවර වෙන්නේ නැහනේ. අනිත්‍ය කියන ධර්මතාවය නිත්‍ය එකක් නේ. ඒක මේ හැම බුද්ධ ශාසනයකම පවතින එකක් නේ. එහෙනම් මේ ලෝකේ පටන් ගත්ත දවසේ ඉඳලා තියෙන කතන්දරයක් නේ අනිත්‍ය කතන්දරේ. එහෙනම් අනිත්‍ය කතන්දරය ස්ථිර කතන්දරයක්. ඒක නිට්ටය කතන්දරයක්. එහෙනම් මේ අනිත්‍ය කියලා කියන ධර්මතාවය තුලින් එයා නිට්ටය දකිනවා. කොහොමද හැමදේම අනිත්‍ය වෙනවා? අනිත්‍යයි කියලා කියන ධර්මය නිට්ටයයි. එහෙනම් එයා දැක්කේ මොනවද? නිට්ටයකම දැක්කේ. ඒ නිට්ටය දේ තුලින් අනිත්‍ය දැක එකක් නිට්ටය වුණත් තමයි අනිත් එක අනිත්‍ය වෙන්නේ. දැන් බලන්න උපාසක මාතුරු දෙන්නටම විභාගයකට ප්‍රශ්න පත්‍ර දෙකක් දෙනවා. මම කියනවා මේ එක්කෙනෙක් පාස් අනිත් එක්කෙනා අනිත් එක්කෙනා මොකද වෙලා තියෙන්නේ? එක්කෙනේ පාස්. එතකොට අනිත් එක්කෙනා මොකද වෙනවද? ෆේල් වෙන්න එපායි. එහෙම නේද? ඇයි අනිත් එක්කෙනා පාස් වෙන්න බැරිද? පන්තියේ 25ම පාස් වෙන්න බැරිද? දැන් එක්කෙනෙක් පාස් කියනකොටම අපිට අදහසක් එනවා අනිත් එක්කෙනා ෆේල් වෙන්න එපායි. හැබැයි බලන්න එයා ෆේල් වෙලා එයාත් පාස් වෙලා. එහෙනම් මේ දකින්න ප්‍රඥාවේ ප්‍රශ්නේ තියෙන. එතකොට දැන් අපි කියලා කියනවා මේ හැම දෙයක්ම අනිත්‍යයි. අනිත්‍යයි කියලා කියන්නේ ඇයි? නිට්ටයක් තියෙන නිසානේ. ඔව්. විභාගයෙන් හතර දෙනෙක් ෆේල් වෙලානේ. හතර දෙනෙක් ෆේල් කියලා දැනගත්තේ කොහමද? පාස් වෙච්ච කට්ටියක් ඉන්න නිසානේ. කවුරුත් පාස් වෙලා නැහැ. එහෙනම් මේ ෆේල් වෙච්ච කට්ටිය ගැන කතන්දරයක් නැහැ. ඔක්කොම ෆේල්නේ. එහෙනම් ඒක කතා කරන්නේ නැහැ මිනිස්සු. එහෙනම් කවුරු හරි දෙන්න තුන්දෙනේ පාස් වුණොත් ඒ කට්ටියට සාපේක්ෂව කතාවක් හදනවා. මිස්සක් ෆේල් වෙලා. කීයද පාස්? තුන්දෙනේ පාස්. එහෙනම් පරාජය දිනම කියලා කියනෝනේ. අපි කියනවා මේ අරයනේ දින්නේ. එහෙනම් අනික් කට්ටියට මොකද වෙලා? අනික් කට්ටිය පරාජය වෙලා. එහෙනම් මේ හැම දෙයක්ම අනිත්‍යයි කියලා කියන්න තථාගතයන් වහන්සේ දන්නේ නිට්ටය කියන්න ඕනේ. නිට්ටය කියලා එකක් කියන්න බෑ මේ ලෝකෙ හැම දෙයක්ම අනිත්‍යයි. භාග්‍යතුන් වහන්සේ කල්පනා කළා හරි. මේ හැම දෙයක්ම අනිත්‍යයි කියන එකම නිට්ටයයි කියන ධර්මතාවයට ගන්නවා කියලා උන්වහන්සේ ඒක නිට්ටය කියලා තියාගෙන අනිත් ඔක්කොම අනිත්‍ය කළා. එහෙනම් තථාගතයන් වහන්සේ ධර්මයේ දේශනා කරනකොට ඉස්ලාම කියලා තියෙන නිට්ටය ධර්මතාවය. සදා කාලෙටම මේ ලෝකේ විනාශ වුණත් පවතින එකක් නැවත ඇති වුණත් පවතින එකක් තමයි අනිත්‍ය කියන ධර්මතාවය. ඒ නිසා මේ ඔක්කොම නිට්ටය නැහැ අනිත්‍යයි කියලා කියනවා. ඒක නිට්ටය වෙච්ච නිසා අනිත්‍යව අනිත්‍යයි. අනාත්මය දකින්න කියලා කියන ආත්මයක් නැහැ කියලා දකින්න කියනවා. ආත්මයක් නැහැ කියලා දකින්න ආත්මයක් ඕනේ නේද? ඒ කියන්නේ ආත්මය තියෙනවා. ඒක නිට්ටය වෙච්ච නිසා තමයි අනාත්මය ඇති වෙලා තියෙන්නේ. දැන් උපාසක මාත්‍යාට දුක දැනෙනවා. දුක දැන වේදනාව දැනනවා. ඒ වේදනාව දැනන්නේ ඇයි? සැප පිළිබඳ අවබෝධය තියෙන නිසා නේද? සැප දන්නේ නැති කෙනෙක් ඇවිල්ලා කියනවාද මට දුකයි කියලා. ඇයි මේ මිනිස්සයා සැප දන්නේ නැත්නම් ඒ මිනිස්සාට දුක කියන එක ප්‍රශ්නයක් නෙමෙයි. මාලිගා හදලා, ගෙවල් දොරවල් හදලා, ගුණේ ආපත් කර්මෙන් මිනිස්සු අපට එකතු වෙලා හොඳ යාපත් දරුවෝ හම්බෙලා කන්න බොන්න තියනවා, අඳින්න තියනවා, මිල මුදල් තියනවා. දැන් මේක ඔළුවේ තියෙන කෙනෙකුට තමයි කියන්නේ. ගෑකුත් නෑ ඉන්න. ළමයි වැඩක් නෑ, කිසිම ಗುಣධර්මයක් නෑ. දාදායි පඩිය කන්න බොන්නත් නැහැ. දැන් මේ මනුස්සයාගේ විලාප කියන්නේ මොනවද? අර දෘෂ්ටියේ ඉඳගෙනනේ. මේම සැපයක් තියෙනවා. ඒ නිසා මේක දුකයි. අපි කියන ලෝකේ හැමෝටම දාදායි පඩිය. හැමෝටම දුස්සීල දරුවෝ තමයි ඉන්නේ. හැමෝම අම්බල මෙතම නිදාගන්නේ. ඒකට දැන් මේ මනුස්සයාට මේක නේ වෙලා තින්නේ. එහෙනම් මේක දුකක් නෙමෙයි. ඇයි හැමෝට මේක වෙලා තින්නේ? එහෙනම් මේ මනුස්සයා පිළිගන්නවා. හැමෝටම හොඳට යානවානත් එක තිබෙන නිසා මේ මනුස්සයා කියන මේක දුකයි කියලා. එහෙනම් කාටවත් යානවාන නැහැ. කිසිම කෙනෙකුට වත් කන්නේ ඔක්කොම ඉන්නේ පින්ඩපාති කරගෙන ගස්යට. දැන් මේ මනුස්සර ගෙවල් ප්‍රශ්නයක් තියනවාද? නෑ. ඇයි කාටවත් ගෙවල් නැහැ නේද කියලා ඒක ප්‍රශ්නයක් නෙමෙයි. කාටද ගියා තිමතිය මනුස්සයා කියන හැමෝටම ගෙවල් තියෙන මට ගෙවල් නැහැ දැන් මේක දුකයි. එහෙනම් මේ දුක්ඛ කියලා කියන දැන් අනිත්‍ය අනාත්ම දුක්ඛ කියන එක දකින්න මේ සැප කියන එක තියෙනවා. සැප විශ්වාස කරන නිසා ඒක නিত্য ධර්මතාවයක් නිසා තමයි දුක කියන එක ඇති වෙලා තියෙන්නේ. එහෙනම් මේ දෙක් තුන තුලින්ම භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ වෙන ධර්මයක්. ඒක ප්‍රඥාවට ගෝචර වෙන්නේ අපි අනිත්‍ය දකින්න හදනවා අනිත්‍ය දකින්න බෑ. අනිත්‍යයි අනිත්‍යයි කියලා කියනකොටම අපි නිට්ටයයි කියන එක පිළිඅරගෙන ඉවරයි. ප්‍රඥාවන්තයාට ඇහෙන්නේ මෙයා මේ නිට්ටයයි කියලා එකක් කියාගෙන යනවායි කියලා. නිට්ටයයි අපිට ඕන තේරුම් ගන්න මේ ලෝකේ හැම දෙයක්ම මායාවක් කියලා කියනවනේ. හැම දෙයක්ම මේ ලෝකේ මායාවක් කියලා. දරුවා මේ ලෝකේ හැම දෙයක්ම මායාවක් කියලා කියනවා. හැබැයි එයාට තේරුන්නේ මේ මායාවක් කියලා කියන මේ ධර්මතාවය මායාවක් කියලා. එයාගේ මායාව නඩත්තු කරනවානේ. එහෙනම් එයාත් මායාවට මුලා වෙලා. එයා හිතන්නේ නෑ හැමදේම මායාවක්. පින්වත්නි මේකට අවු වෙන්න එපා. දරුවනේ මායාවෙන් නිදහස් වෙන්න. ඒ හැම දෙයක්ම මායාව කියලා කියන එකත් මායාවක් නේ. එතකොට එයාටත් උදව් කරන්න එපා අපි නිදහස් වෙන්න. වරොඩ එයාත් අපිත් එක්ක තමයි ඉන්නේ. අපේ පොලිමේ තමයි යටින්නේ. හැබැයි එයා හිතනවා හැම දෙයක්ම මායාවක්. මේ මුලාවට මිනිස් අවුලා මේගොල්ලෝ බේර ගන්න ඕනේ. එයාත් ඒකේ තමයි අවුලා ඉන්නේ. ඒ වගේ මේ ධර්මතාවය ගොඩක් ගැඹුරින් දකින්නකොට තමයි අපට පෑදෙලි වෙන්නේ මේ බලනකොට ඔක්කොම එතන තමයි. නිවන තැනක් නෑ දිගක් නෑ පල්ලක් නෑ කියන්නේ ඔය කියන තැන නේද? නිවුණයි කියලා කියනකොට ඒක විස්තර කරන්න පුළුවන් කමක් නෑ. දැන් ගින්නේ දිග පල්ල කියන්න පුළුවන්. නිවිච්ච ගින්න දිගපල්ලා කියන්න පුළුවන්ද? දැන් මම කියන උපාසක මාතේ ගින්නක් ගාලා මේ ගින්න දිගපල්ලා කියන්නේ වර්ග අඩි 4ක් තියෙනවා. මේක තමයි ගින්නේ ප්‍රමාණය. මේක තමයි කියුබික් ඉන්ච් වලින් කියලා ගණන් අදලා දුන්න මැසිමන්ට් එක. අපි කියන ගින්නක් තිබුණා, ගින්න නෙවුණා. නිවිච්ච ගින්න දිගපල්ලා කියන්න කියලා. දැන් ඒක මනින්න ක්‍රමයක් නැහැ. එහෙනම් මේ නිර්වාණය කෙලෙස් වලට දිගපළල තියෙනවා. සතර පායට ගින් ඉපදිනවා, දිව්‍ය ලෝකෙ ඉපදිනවා, ආත්ම මෙච්චරක් ඉපදිනවා මේ ඔක්කොම කියන්න පුළුවන්. නිවුණාට පස්සේ යාට මොකක්ද කියන්න බෑ. එහෙම එකක් නෑ. නැති එක මනින්න විදියක් නෑ. ඒ නිසා නිවන ඇත. නිවනක් නැත. එහෙම තනක් ඔය හරි ඒ තියෙනවා. කොහෙද තියෙන්නේ? ඇත්තට එහෙම එකක් නෑ. ඒ කියන්නේ ඒක විස්තර කරන්න බෑ. කියන්න බෑ. ඒ නිසා ඒක ඇත්ත නැත කියන දෙකෙන්ම කියන්න ඕනේ. නැහැ කියලා කියන මනුස්සයාට තියෙනවා කියලා කියනවා. තියෙනවායි කියලා දෘෂ්ටිගත වෙනවනේ යට නැහැ කියලා කියනවා. ඒ කියන්නේ දෙන්නාම ඒක ගලවන්න ඕනේ. ඒ නිසා ඒක නිතරම පවතින නැති ස්වභාවයක් තියෙනවා. යමක් නිත්‍ය වශයෙන් පෙනෙන නිසායි අපි අනිත්‍ය වශයෙන් දකින්න උත්සාහ කරන්නේ නේ. ඇයි නිත්‍ය තුල ඉන්න නිසානේ අනිත්‍ය පේන්නේ. රසයි කියලා කියනවා. ඇයි රස නැති ඒවලු තියෙනවා. දැන් කවුරු හරි කෙනෙක් දානේ වළඳනකොට ස්වාමිනී මේ ව්‍යංජනේ රසයි කියලා කිව්වම ටිනා ගියා. මගේ ගෝලේ. සානි මේ ව්‍යංජන රසයි. මං කියන රස නැති ටික මට දෙන්න කිව්වම තමයි අනිත් එක්කිනාට නේ රසයි කියලා කිව්වේ රස නැතිට සාපේක්ෂව. එහෙනම් එයා රසයකට කැමති. එහෙනම් ගුරුවරයා මා කරුණාවෙන් රස නැති ටික ඉල්ලා ගත්තා. බලන්න. එයා රසයි කියලා කියන්නේ අර රස නැති එකට සාපේක්ෂව. හැමදේයක්ම රසයි නේ කියන්නේ නැහනේ. හැමදේම රස නැති වුණත් රසයට තෝරන්න බෑනේ. ඒකට එතන මේක තමයි රස කියලා කියන්නේ මේ ලෝකේ කියලා. එයා ඒකට සමවදිනවා. නිත්‍ය දැකීමත් අනිත්‍ය දැකීමත් දෙකම බොරු වේ කියන්නේ නිසා. මේ ලෝකෙ මොකවද? පරම සත්‍ය කියලා කියන්නේ ශබ්ද කෝෂ ඔක්කොම වහලා දාලා ආයතන අය වහලා දාලා නිරෝධ වෙන එක. කිව්වොත් බොරු. කියන්න බෑ ලෝකෙ මොකවද? ඒ මිනිස්සු පුත්‍ජන ස්වභාවයෙන් ගලව ගන්න ඒ ප්‍රඥාවට උදව් කරන්න තමයි මෙච්චර කතා කරන්නේ. ඒත් නැත්තම් නිර්වාණ පණිවිඩය කතා කරන එකක් නෙමෙයි. නිස්සබ්ද වෙලා ඉන්න එක. කතා කරන්න බෑ නිවනට කියන්නේ මොකක්ද? නිවුණාට පස්සේ මොනවද කියන්නේ? කියන්න මොකවත් නෑ. නිවන කියන්නේ empty. ද්‍රව්‍ය ගුණ ක්‍රියා කියන එකේ ක්‍රියා පොඩ්ඩක් නිවන වචන මොනවද? එහෙම කියන්නේ ක්‍රියා කියන එක අපි දකින්න බැරි දෙයක් කියන්නේ. ක්‍රියා කියන එක දකින්න පුළුවන් එකක්. දැන් බලන්න ද්‍රව්‍ය ගුණ ක්‍රියා කියලා තුනක් තියෙනවානේ. දැන් මේ පැදුර කියන එක ද්‍රව්‍යයක්. ඒකේ ගුණය මොනවද? නිදා ගන්න පුළුවන්, බාර ගන්න පුළුවන්, වාඩි වෙන්න පුළුවන්, අපට ඕනෑ විදිහට පරිහරණය කරන්න පුළුවන්. දැන් මේක ක්‍රියාවක් නෙමෙයිනේ. තිබ්බාම ඒක තියෙන නෑ ක්‍රියාවක් තියෙන. මොකද්ද? පැදුර ගැන නිර්වචනය කරන්න දැන් මගේ සිත ක්‍රියා කරනවානේ. අදහස් කරනවානේ. දැන් මේ ක්‍රියාවක් තිබිලානේ. එහෙනම් පැදුරේ මේ මේ දේවල් කරන්න පුළුවන් කියලා මට අදහසක් පාළ වෙලානේ. ඒ ඔක්කොම ක්‍රියානේ. එහෙනම් මේ විදිහට අපගේ ඇස්වලට ගෝචර වෙන ඕනම ද්‍රව්‍යයක් ක්‍රියා කරනවා ආයතන අයතුලින්. ආයතුලින් ක්‍රියාත්මක වෙනවා. පාස්ක මාත්‍යා ආන්දර අම්බෙන්නද කට්ටිය ඇවිල්ලා ඉන්නේ. කන්නාස මේ දැන් අර අතට බාහ දෙනවා කියන්නේ. නේද? නෑ නෑ නෑ ප්‍රශ්න තියෙනවා. හරි හරි හරි. නෑ ප්‍රශ්න නෑ. නෑ ඔයගොල්ලෝ මොනවද තවත් ගැටලු තියෙන ප්‍රශ්න? නෑ අද මේක සාකච්ඡාවක් අසන අපි සාකච්ඡා කරන නම් ගැටලුවක් නෑ සමහර දේවල් කරනවා මෙහෙම දෙයක් වෙන සමහරවට තේරෙනවා සමහර දේවල් තේරලා ලියක් ගන්නවා ඊළඟ දවසේ බලද්දි තේරෙන්නේ නෑ මේකක් වෙනවා ලේයර් වෙනස් වෙනවා නේද ඒ ලියපු එකම මට ඒ විදිහටම අය තේරෙන්නේ වෙන විදිහට තමයි වැටෙන්නේ. ඒ කියන්නේ චිත්ත වීති වෙනස් වෙලා ෆ්‍රීකවන්සි එක වෙනස් වුණාම ඒක වැටෙන්නේ නැහැ. 89.5 පාට අවු වෙන channel එක 92කට තියලා කොච්චර try කරුවත් අවු වෙන්නේ නැහැ. ඒ layer එකට ඒ ෆ්‍රීකවන්සි එකට බැස්සුව වැටෙන්නේ නැහැ. නැත්නම් වැටෙන්නේ නැහැ. ますよね。それから、うん、も同